රුපියල් 3000 දීමනාවත් වර්තමාන ආණ්ඩුව සලකනවා මේ ආණ්ඩුව දෙන දීමනාවක් විදියට. එතකොට දැන් ආණ්ඩුව සලකලා තිබෙනවා එහෙම ගත්තම රුපියල් 8000ක දීමනාවක් මේ වෙනකොට ගෙවනවායි කියලා. ඒ අනුව තමයි කියන්නේ ලබන ජූනි මාසයේ සිට තවත් රුපියල් 2000ක් දෙනවා එතකොට 10000 හරි කියලා. හැබැයි එවැනි පැහැදිලි කිරීමක් එතුමාගේ දිනසියේ වැඩපිළිවෙලවත් අන්තර්ගත වෙලා නැහැ. දැන් ප්‍රශ්නයක් තිබෙනවා මේ ආණ්ඩුව තිබෙන්නේ අප්‍රේල් 23 වෙනිදා පමණක් නම් ඊට පස්සේ මේ විසුරුවා අලුත් ආණ්ඩුවක් හදනවා නම් ඒ අලුත් ආණ්ඩුව වෙනුවෙන් කොහොමද දැන් තියෙන ආණ්ඩුව තීරණ ගන්න කියලා.